අභිධර්ම දේශනාව මේ සතියේ අවසාන දේශනාව ඔබ වෙත sannivedanaya කරමින් සුපුරුදු පරිදිම අප සෑම දෙනා කෙරේ මෙත් සිතින් සමන්ත චක්කවාලේසු අත්තා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා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 චිත්තේන නියති ලෝකෝ චිත්තේන පරිකස්සති චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේ වසමන්නුගූති සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි ජීවිතය අවබෝධ කරගන්න අපි ජීවිතය දිහා හරියට බලන්න ඕනේ නිවැරදි දැක්මකින් ඒ ජීවිතය දිහා බලපුවාම ඒ ජීවිතයේ තියෙන ඇත්ත తত্ত্বය අවබෝධ කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. එහෙම අවබෝධ කරගත්තේ නැත්නම් අපිට මේ ජීවිතය සකස් කරන්න පුළුවන්කමක් නැහැ. මොකටද මේක සකස් කර යුතුව තියෙන්නේ? අනර්ථයක් ඇති නොවන විදිහට සකස් කරන්න ඕනේ. අර්ථයක් ඇති වෙන විදිහට සකස් කරන්න ඕනේ. මේ ජීවිතය විතරක් නෙවෙයි සසර අනර්ථයක් ඇති නොවෙන්නත් අර්ථයක් ඇති වෙන විදිහට සකස් කරේ නැත්නම් මේ ජීවිතයේ ආයාලේ බොහෝ විට අනතුරේ පවතිනවා. සකස් කරන්න නම් ජීවිතේ ක්‍රමවේද දැනගන්න ඕනේ. ඕනම දෙයක් හදන්න නම් ඒ හැදෙන ක්‍රමේ දැනගන්න ඕනේ. අන්න එහෙම දැනගන්න ගියාම අපිට අපේ සිත ගැන, සිතුවිලි ගැන, කය ගැන බොහෝ ගැඹුරින්ම දේශනා කරලා තියෙන තැන් හම්බෙන්නේ ගැඹුරු ධර්මයේ නැත්නම් අභිධර්මයේදී. අභිධර්මයේ නැති වුණාට මේ ක්‍රමවේදයන් ගවේෂණය කරන්න පුළුවන්කම තියෙනවා හේතු සහගතව උපදින හැටි තේරුම් ගන්න සූත්‍ර පිටකෙත් පුළුවන්කම තියෙනවා. බොහෝ සූත්‍ර ගණනාවක් අධ්‍යයනය කරනකොට අපිට ඒ දේවල් හම්බෙනවා. එක සූත්‍රයක තියෙන කරුණු උනත් ගත්තා දැන් සබ්බාස සූත්‍රය වගේ දේවල් ගත්තොත් මේක පාලනය කරගන්න පුළුවන්. මේක හරියට මට දැනෙන වෙන මේ වගේ බෙහෙත් බීපුවම ලෙඩ හොඳ වෙනවා. යම් කිසි කෙනෙක් හැබැයි වෛද්‍ය විද්‍යාව හැදෑරුවොත් නේද? ලෙඩ හොඳ කරන හොඳ වෙන හැටිත් දන්නවා. අන්න ඒ වගේ සූත්‍ර පිටකය කියලා කියන්නේ හරියට බෙහෙත් ටික වගේ. එක එක සූත්‍රය ගත්තොත් එimhe ඒ ඒ කෙනාට දුන්න බෙහෙත් වට්ටවරු වගේ. අභිධර්ම කියන්නේ හරියට නිකන් විද්‍යාව වගේ. නේද? ඒ කියන්නේ ඒ බෙහෙත් ලියන්න හේතු වෙච්ච විද්‍යාව වගේ තමයි අභිධර්ම කියන්නේ. ඒ කියන්නේ අභිධර්මය නැති වුණාට ලෙඩ හොඳ කරගන්න පුළුවන්. හැබැයි අභිධර්මය දන්න වෛද්‍යවරයාට තමන්ගේ ලෙඩ ගැන අවබෝධය තියෙනවා ලෙඩාට වෛද්‍යවරයෙක් නොවන ලෙඩෙකුට වැඩිය වෛද්‍යවරයෙක් වන ලෙඩු ඉන්නවා. එන වෛද්‍යවරයා ලෙඩ වෙන්න වෙලාවක් තියෙනවා. ඒතකොට Tamanටම බෙහෙත් කරගන්න පුළුවන්. අන්න ඒ වගේ මේකේ බොහෝම වටිනාකමක් තියෙන ධර්මයක් තමයි අභිධර්මය කියලා කියන්නේ. ඉතින් ඒ ගැන අපිට තියෙන්නේ අභිධර්මය කියලා කිව්වහම මම හැමදාම මතක් කරන්නේ ඒකයි. ඒක තියෙනවා පුංචි බයක් තියෙනවා බැරි වෙයි කියලා අදහසක් තියෙනවා අපි මොකව දන්නේ නැහැ කියලා අදහසක් තියෙනවා අනිත් ඒක ප්‍රායෝගික නැහැ කියලා අදහසක් තියෙනවා අපි හුඟක් වෙලාවට අභිධර්මයේ ප්‍රායෝගික පැත්තට යොදාගන්නේ නැති හින්දා ඉතින් මේ ටික මම හැමදාමත් කියනවා ප්‍රායෝගික පැත්තට අපේ ජීවිතේ ජීවත් කරවන්න අවශ්‍ය නීති ටික සම්පාදනය කරගන්න අභිධර්මයෙන් අපිට හොඳටම පුළුවන්කමක් තියෙනවා හොඳයි දැන් අපි කෙටියෙන් ඉතා කෙටියෙන් හැමදාම සිද්ධ කරනවා වගේ ඉතාම කෙටියෙන් කරපු දේවල් පිළිබඳව පොඩි සාකච්ඡාවක් සිදු කරනවා ඉතාම කෙටියෙන් ජීවිතය ගත්තාම සියලු දේ තියෙන සියලු දේවල් අරගෙන අපි ඒවට කියනවා පරමාර්ථ ධර්ම කියලා. ඒ කියන්නේ තියෙන කුඩාම ඒකක ටික කරගෙන පරමාර්ථ කියලා පරමාර්ථ කොටස් හතරකට දෙනවා රූප, චිත්ත, චෛතසික රූප, නිබ්බාන කියලා. එතකොට මේකෙන් අපි දැන් මේ වෙනකොට සාකච්ඡා කරමින් හිටියා චිත්ත සහ චෛතසිකයන් පිළිබඳ ඒ පිළිබඳවත් කෙටියෙන් මතක් කරනවා නම් සිත නොවන සිත ගැන අපි දන්නවා සිත කියලා කියන්නේ චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගහන විඤ්ඤාණ, ජීව විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ කියන විඤ්ඤාණ ධාතු ටිකමයි. එතකොට සිත නොවන සිතට අන්‍ය වූ ක්‍රියාවන් තියෙනවා නම් සිතක් සකස් වෙන්න හේතු වෙන සිතත් එක්කම ඉපදිලා සිතත් එක්කම නිරුද්ධ වෙන සිත ගන්න තැනම සිත ගන්න අරමුණුම අරගෙන සිත උපදින තැනම උපදින අන්‍ය වූ තවත් ක්‍රියාවන් තියෙනවා නම් ඒවට කියනවා චෛතසික කියලා. එතකොට සිතට සිත හැදෙන්න හේතුවක් වෙන චෛතසික ධර්මයන් කියන ඒවා. එතකොට මේක හරියට මෙන්න මේ වගේ කියලා හැමදාම මම වැඩසටහන පටන් ගන්නකොට කියන්නේ සිත කියන්නේ හොද්දක රසය නම් චෛතසික කියන්නේ ඒ හොද්ද රසයට හැදෙන්න එකතු කරපු ද්‍රව්‍ය ටිකට කියනවා චෛතසික කියලා. නේද? ඒ ද්‍රව්‍ය මත රසය රඳා පවතිනවා වගේ මේ සිතක් හට ගැනීමේදී සිතට අන්න වූ ක්‍රියාවන් ඒ සිත හටගන්න හේතු වෙච්ච අන්‍ය උපයාවන් වලට කියනවා චෛතසික කියලා. එහෙනම් චෛතසිකයන්ගේ මිශ්‍රණයකින් සිත හැදෙනවා කියන එක ඔන්න පැහැදිලි අපිට. නේද? ඒ ඒ චෛතසිකයන්ගේ යෙදීමෙන් සිත හැදෙනවා කියන එක. මේකට අපි ඊට පස්සේ දැන් කරපු දේ ගැන උදාහරණයක් ගන්නවා. දැන් සිත් ගැන එතකොට අපි වෙනම ඉගෙන ගන්න ඕනේ. චෛතසික ගැන ඉගෙන ගන්න ඕනේ. ඒවා ටික අපි සාකච්ඡා කරා. ඊට පස්සේ මේවා සංයෝග වෙන හැටි, මේවා සංප්‍රයෝග වෙන හැටි, ඒ කියන්නේ මේවා සංග්‍රහ වෙන හැටි සංයෝග සංප්‍රයෝග වෙන හැටි පිළිබඳව සාකච්ඡා කරා මොකද්ද ඒ කතා කරේ කියන එක පිළිබඳව අපිට පුළුවන් අදහසක් ඇති කරගන්න මොකද්ද ඒ කතා කරේ කියලා මෙන්න මෙහෙම උදාහරණයකින් මම හැමදාම මතක් කරා එක පාසලක් තියෙනවා මේ පාසලේ සමිති කීපයක් තියෙනවා මේ තියෙන සමිති ක්‍රීඩා සමිතිය එතකොට සාහිත්‍ය සමිතිය සිංහල සමිතිය බෞද්ධ සමිතිය ඉංග්‍රීසි සමිතිය කියන තියෙනවා කියන්නේ මේ සමිති හැදිලා තියෙන්නේ කාගෙන්ද ළමයින්ගෙන් එතකොට සමිතියක් හැදෙන්න හැදිලා තියෙන ළමයින්ගෙන් ඊටාම දක්ෂ නැත්තම් බොහොම පාසල ගැන දන්න ගුරුවරයෙක් ඉන්නවා. මේ ගුරුවරයාගෙන් අහුවොත් එහෙම අහවල් සමිතියේ ඉන්නේ කවුද කියලා මෙන්න මේ ළමයි ටික කියලා ගුරුවරයා දන්නවා. අහවල් සමිතියේ ඉන්න ළමයි ටික දන්නවා. අහවල් සමිතියේ ඉන්න ළමයි ටික දන්නවා. ඒ විදිහට ඒ ඒ සමිතියේ ඉන්න ළමයි ටික මේ ගුරුවරයා දන්නවා. ඒ විතරක් නෙමෙයි මේ ගුරුවරයා බොහොම බොහොම පාසල ගැන දන්න කෙනෙක් නම් එක ළමෙක් අරගෙන එයාගේ ගුරුවරයන් ඇහුවොත් මෙයා සමිති කීයක ඉන්නවද කියලා ඒකත් දන්නවා. හරිද? ඒ කියන්නේ බලන්න සමිතියේ ඉන්න ළමයි ටික දන්නවා. එක ළමයෙක් ගත්තොත් ඒ ළමයා කොයිගේ සමිතියේද ඉන්නේ කියලා දන්නද? සමහර ළමයි ඉන්න හැම සමිතියෙම ඉන්න. සමහර ළමයි ඉන්න හැම යෝනේ එක එක ඒවා ඉන්න. අන්න ඒ වගේ. සමිති ටික කියන්නේ සිත් නම්. ළමයි කියන්නේ චෛතසික නම්. හරිද? අපි අන්න දැනගන්න ඕන දේවල්. සංයෝග වෙන හැටි සංප්‍රයෝග වෙන හැටි දැනගන්න ඕනේ. ඒවට කියනවා ඒ ඒ ණය කියලා. ඒ ඒ ක්‍රම කියලා. මොනවද ඒ ඒ සිත හැදෙන්න එකතු වෙන චෛතසිකයන් ටික දැනගන්න ඕනේ. ඒ ඒ සිත් හැදෙන සිත් ඔක්කොම 121යි නැත්නම් කෙටියෙන් නම් 89යි චෛතසික ඔක්කොම 52යි ඒ ඒ සිත හැදෙන්න හේතු වෙන චෛතසිකයන්. ඊළඟට එක චෛතසිකයක් ගත්තාම ඒක කොයි කොයි සිතේ යෙදෙනවද? එකම සිද්ධිය දෙපැත්තකින් දැනගන්න ඕනේ. තේරුණා වෙන්න ඕනේ. ඒ ටික තමයි අපි. එහෙනම් සිත්තික මොනවද, චෛතසික මොනවද කියලා වෙනම දැනගන්න ඕනේ. ඒක වෙනම වෙනම පාඩම් කරගන්න ඕනේ. ඒක තමයි මේකේ මූලය. ඒක මම හැමදාම කිව්වා සති ගාණක් කිව්වා. ඒක සටහන අරන් හදාගෙන විත්තිය <clears throat> ගහලා තියලා ඒක හොඳට හොඳට මතක තියාගන්න කියලා ඊළඟට ඒ ඒ චෛතසික ධර්මයන් ටික ගැනත් දැනගන්න කිව්වා 52 ඊට පස්සේ දැන් ඒවා කොහොමද මිශ්‍ර වෙන්නේ කියලා දැනගන්න ඕන දැන් අපි ඒ කොටස ඉවර කරා සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා එතකොට ඒ චිත්තචෛතසික ගැන කතා කරලා ඉවරුණාට පස්සේ අපි ආවේ ඊළඟට ආපු කොටස තමයි ප්‍රතිර්ණක සංග්‍රහය කියන එක. එතකොට හැම චෛතසිකයකටම කෘත්‍යයක් තියෙනවා. කරන වැඩක් තියෙනවා. නේද? දැන් වතුරට දැන් හොද්දෙනවා වතුරෙන් දිය රහ ඇති කරනවා මේ මිරිස් කුඩු වලින් මිරිස් රහ ඇති කරනවා කහ කුඩු වලින් නේද ඒක තව නිකන් කහට රහක් නේ සර රහක් ඇති කරනවා හැබැයි මේ ටික ඔක්කොම එකතු වුණාම අමුතුම රහක් වෙනවා නේද ලුණු වලින් ලුණු රහ කර රහක් තියෙනවා ඒවත් එක්ක අන්තිමට අමුතු රස හැදෙනවා එතකොට මිරිස් වලින් කරේ සර ගතිය ඒ ඒ කෘත්‍යයක් තියෙනවා නේද ඒ වගේ හැම චෛතසිකයකටම හිත සකස් කරන කෘත්‍යයක් තියෙනවා සිතටත් පොදුවේ ගත්තාම සිත ඔක්කොම ටික ගත්තාම සිත් ටික ඔක්කොම එකක් විදිහට ගත්තොත් ඒකටත් තියෙන කෘත්‍යයක්. ඒ තමයි දර්ශන කෘත්‍ය. ඒ කියන්නේ අරමුණ ගැනීම මේ ඒකට කියන්නේ මොකක්ද දර්ශන කෘත්‍ය ආරම්මන විජානන ලක්ෂණය. ආරම්මන විජානන ලක්ෂණය තමයි සිතේ තියෙන කියන්නේ අරමුණ දැන ගැනීම විතරයි තියෙන්නේ. අරමුණ දැන ගැනීම විතරයි සිතෙන් කරන කෘත්‍යය. එහෙනම් අර 52 වෙනම කෘත්‍යයක් කරනකොට ඒ 52 නිසා උපදින සිත ඒ අරමුණ ඇති වුණා කියලා දැනගන්නවා. එතකොට මුළු සිත සිත සම්පූර්ණයෙන් එකක් කොට ගත්තාම ඒක එක කෘත්‍යයයි වෙන්නේ. එහෙනම් කෘත්‍ය වශයෙන් ගත්තාම ඔන්න අපිට 52යි 1යි 53යි අන්න ඒ සිත එකක් කොට අරගෙන චෛතසික ටික 52යි කියලා අරගෙන අපි මේක බෙදලා තියෙනවා අභිධර්මයේ ආයතරය 53කට. ඒකට කියනවා තෙපානස් නාම ධර්මයන් කියලා. තෙපානස් නාම ධර්මයන් කියලා කියන්නේ චෛතසික 52කට සහ සිතට. එතකොට මෙන්න මේ 53 නාම ධර්මයන් අරගෙන අන්න ඒ නාම ධර්මයන් වේදනා විදිහට බෙදෙන්නේ කොහොමද? හේතු විදිහට බෙදෙන්නේ කොහොමද? කෘත්‍ය විදිහට බෙදෙන්නේ කොහොමද? ద్వාර විදිහට බෙදෙන්නේ කොහොමද? ආරම්මන ભેදය කොහොමද? සහ වත්තු ભેදය කොහොමද කියලා අන්න ඒ විදිහට හය ආකාරයෙන් ભેදයන් වෙන ඒක ඒක බෙදෙන්නේ කොහොමද කියලා පෙන්වන කොටසට කියනවා ප්‍රකීර්ණක සංග්‍රහය කියලා. හරිද? විස්තර ප්‍රකීර්ණක සංග්‍රහය තමයි දැන් මේ දවස්වල කතා කරමින් ඉන්නේ. දැන් කෙනෙකුට හිතෙනවා අද බණ අහන්න ඉඳගත් සමහර අයට අද නම් ඉවරයි. ආය මේකේ මුකුත් හම්බෙන්නේ නැහැ අද බණෙන් වැඩක් නැහැ කියලා. මම හැමදාම කියන්නේ මුල් කොටස කිව්වට පස්සේ සාරාංශය හිතේ තියාගෙන ඇයි අදහසක් ගන්න බැරි නේද? දෙසරයක් විතරේ මුල් කොටස අහන්න අපි සාරාංශයක් කිව්වේ මම මේක ගවේෂණය කරන්න ඕනේ කියලා. හ්ම් කොරියාවේ යවන්නම් කියලා කොරියන් භාෂාව ඉගෙන ගන්න කිව්වනම් කවදාහක්වත් අහලා නැති නේද ඒවා ගන්නන් ඉගෙන ගන්න ලොකු උනන්දුවක් තියෙනවා. නමුත් අපිට එහෙම උනන්දුවක් මේ පිළිබඳව අඩු වෙන ඉතින් පසුගිය කාලේිනව සමහර වෙලාවට සමහර අපේ අදහස් වලට හුඟක් තුරට අපේ අදහස් වලට ඇතුල් වුණා අභිධර්මය කියන එක ඕනෙම නැහැ. ඒක කොහොමවත් ඕනේ නැහැ කියලා. එතකොට ඕනද ඕනේ නැද්ද කියන එකේදීත් අපිට හිතා ගන්න දෙයක් තියෙනවා. පැහැදිලිවම ditthi visuddhiya සම්පාදනය කරද්දී කාංකා වේතරණ විසුද්ධිය සම්පාදනය කරද්දී භාවනාවේදී අවශ්‍ය කරන ත්‍රිලක්ෂණය පිළිබඳව අවබෝධය ඇති කර ගැනීම සඳහා මේ අභිධර්ම දැනුම මොනවට වැදගත් වෙනවද මම එකයි කිව්වේ අර හැමෝම වෛද්‍යවරු වෙන්න නම් ඕනේ නැහැ නේද ලෙඩ හොඳ කරගන්න පුළුවන් නමුත් වෛද්‍ය විද්‍යාව දැනගෙන තිබ්බොත් Taman අසරණ වෙන්නේම අසරණ වෙන්නේම නැහැ. මොකද වෛද්‍යවරයෙක් හොයාගන්න බැරි වුණා. නේද? බෙහෙත් ගන්න වෛද්‍යවරයෙක් හොයාගන්න බැරුණොත් ගැටුවක් වෙනවනේ. ඒක Taman මේකනේ තිබ්බොත් ගැටුවක් වෙන්නේ නැහැ. හොඳයි එහෙනම් අපි ඉන්නේ දැන් මේ කියන ප්‍රකීර්ණක සංග්‍රහයේ හේතු කෘත්‍ය වේදනා ద్వාර කියන කොටස් හතරම අපි මේවට සාකච්ඡා කරා. දැන් අපි ඉන්නේ ආරම්මන ભેදය කියන කොටසේ අපි අදාය මුලින්දම මේ ආරම්භන ભેදය කියන එක මොකද්ද කියලා සාකච්ඡා කරගෙන යන් අරමුණු ගත්තාම ඒ අරමුණු වෙන ආකාරයට බෙදීමයි ආරම්භන ભેදය කියලා කියන්නේ අරමුණු ගත්තාම හය ආකාරයකට බෙදෙනවා රූප ආරම්මන සද්ද ආරම්මන ගන්ධ ආරම්මන රස ආරම්මන පොට්ටබ්බ ආරම්මන ධම්ම ආරම්මන කියලා ඒ කියන්නේ අරමුණු ගැනීම එතකොට යම් කිසි අරමුණක් ඒ කියන්නේ යම් කිසි අරමුණක් ගන්නවා නම් ඒ අරමුණු ගන්නේ සිතකින්මයි. එතකොට ඒ අරමුණු ගන්නකොට මේ විදිහට හය ආකාරයකට බෙදෙනවා. ඒක තමයි අපි දැන් මතක් කරේ. සිතෙන්ම ගන්න අරමුණු. හොඳයි. දැන් එතකොට අපි මේ ඉස්සෙල්ලා දවසෙත් අපි රූප ආරම්මණය ගැන කතා කරා. ආරම්මණ ගැන කතා කරා. ඒකින්ද අපි නැවත ඒක මතක් කරගමු. මොකක්ද රූපාරම්මණය කියලා කියන්නේ ඇත්තටම ඇහැට ඇහැට අරමුණු වෙන්නේ මොනවාද? ඇහැට අරමුණු වෙන්නේ වර්ණ. හරි? අනේ ඇහැට අරමුණු වෙන වර්ණය අන්න ඒ වර්ණයට තමයි කියන්නේ නැත්තම් පැහැය වර්ණය පැහැය කියලා අන්න ඒවට තමයි රූපාරම්මණය කියලා කියන්නේ. එතකොට අපි දන්නවා පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන් එකතු වුනහම ඒ එකතු වුණා ඒවැය තියෙන ලක්ෂණ ඒකතු වෙන ඒවත් ඒ ඒ එකතුව එකතු වෙලා ඇතිවන්නා වූ එක ලක්ෂණයක් තමයි නැත්නම් පැහැයක් තමයි වර්ණ ධාතුව කියලා කියන්නේ. ඒතර ඇතට ගෝචර මේ වර්ණ ධාතුවටමයි රූපාරම්මණය කියලා කියන්නේ. ඒතර අපි දන්නවා සතර මහා භූතයෝ කියලා කියන්නේ ඇසට නොපෙනෙන ඊටාම සියුම් රූප පරමාර්ථ ධර්ම. ඇතට නොපෙනෙන ඊටාම සියුම් රූප පරමාර්ථ ධර්ම වලට කියනවා සතර මහා ධාතු කියලා. මේ රූප පරමාර්ථ ධර්මයන් තනිව සිටින්නේ නැහැ. හැම විටකම ඒ රූප පරමාර්ථ ධර්මයන් සිටින්නේ එක්ව සමූහ වශයෙන් කලාප වශයෙන්. ඒක අපි දන්නවා. එතකොට මේ මේවා එකතු වුණාම මේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූතය එකතු වුණාම ඒ එකතු වෙච්ච ඒ වගේ යම් කිසි පැහැයක් රසයක් ගන්ධයක් ඕජාවක් ඇති වෙනවා. ඒතර කියනවා වර්ණ ගන්ධ රස ඕජා කියලා. හරිද? ඒවට කියනවා එතකොට ඒවට කියනවා උපාදාය රූප කියලා. හරිද? උපාදා රූප කියලා කියනවා ඒව මොනවද වර්ණ ගන්ධ රස ඕජා කියන ඒවාට. එතකොට මෙන්න මේ රූප හතරත් ඒ වගේම මේ උපාදා රූප හතරත් මේවට කියනවා සුද්ධාෂ්ටක රූප කලාප කියලා. ඕනම දෙක මේ මේ මූලික අට අවම වශයෙන් එකතු වෙලා තියෙනවා. මෙන්න මේ කියන රූප කලාප දැන් අපි කියනනේ රූප කලාප කියලා ඒවට. සුද්ධාෂ්ටක රූප කලාප කියලා කියනවා. මේ වගේ රූප කලාප රාශියක් එකතු වුනහම බලන්න අර හතර එකතු වෙනකොට ඒවා හින්දා වර්ණ ගන්ධ රස ඕජා කියන උපාදා රූප සකස් වෙනවා. ඒවයි මේවා එකතු වුනහම අපි ඒවට කියනවා සුද්දාස්තක රූප කලාප කියලා. මේ වගේ රූප කලාප ගොඩාක් එකතු වුනහම ඒකට කියනවා ද්‍රව්‍යයක් කියලා. හරි? එතකොට අන්න ඒ ද්‍රව්‍ය වලට තමයි අපි සම්මතයේ සම්මත වශයෙන් එක එක නම් දාගෙන තියෙන්නේ. හරි. එතකොට මේ ද්‍රව්‍යයකට ඇතුළත් වූ හැම රූප කලාපයකටම වෙන වෙන වූ වර්ණ තියෙනවා. ඒ වර්ණ එකතු වෙලා මේ ද්‍රව්‍යයකට තියෙන්නේ වර්ණ මිශ්‍රණයක්. හරි? වර්ණ මිශ්‍රණයක් තියෙන්නේ. එතකොට ඇත්තටම ඇසට හමු වෙන ද්‍රව්‍යයක තියෙන මේ වර්ණ මිශ්‍රණය, වර්ණය මිශ්‍රණයක් මිසක්කා ඒක මිශ්‍රණයකින් ඇති වෙන එකක් මිසක්කා ඇසට හමු වෙන මේක පරමාර්ථ වර්ණ රූප වෙන්නේ හරිද ඒක මිශ්‍රණයක් වෙන ඇතිවෙච්ච දෙයක්. එතකොට දැන් අපිට වෙන වැඩේ තමයි මේ මිශ්‍ර වූ වර්ණය ඇසට හමු වුණාම කලින් දැකලා පුරුදු සංඥා සලකුණු වලින් අඳුන ගන්නවා අහවල් දේ දැක්කා කියලා අපි අඳුර ගන්නවා. හරිද? සුදු නිල් රතු කහ වගේ තියෙන ඒ ඒ ද්‍රව්‍යයන් වල වර්ණය ප්‍රකාශ කරනකොට මේ වර්ණ මිශ්‍රණයම තමයි ප්‍රකාශ වෙන්නේ. එතකොට අපිට සුදු කියලා පේනවා, නිල් කියලා පේනවා. ඒ වර්ණ මිශ්‍රණයම තමයි පේන්නේ. ඒක සුද්ධ රූප නැත්නම් සුද්ධ වර්ණ කියලා ගන්න බෑ. මේ වර්ණ මිශ්‍රණයක්මයි පේන්නේ අපිට වෙන දෙයක් පේන්නේ නැහැ. ඉතින් දැන් බලන්න මේ ඒ ඒ වර්ණය ඒ සමහර රූප කලාපයන්හි වර්ණය ඒ වර්ණ මිශ්‍රණය ප්‍රකට නැති වෙනවා. ඒ ප්‍රකට නැති වෙන්න හේතු බලන්න දැන් මේ රූප කලාපයක වායෝ ධාතුව වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න මොකද වෙන්නේ? අපිට ඒක පේන්නේ නැතු යනවා. නේද? පේන්නේ නැතු යනවා. එතකොට ඒකයි කියන්නේ සුළඟ ඇහැට පේන්නේ නැහැ. හැබැයි ඇහැට පේන්නේ නැති වුණාට දැනෙනවා. ඒ දැනෙන්නේ ඇයි? ඒකේ තියෙන පටවිය ඇඟේ වදින හින්දා. නේද? අපේ මේ පටවියත් එක්ක ගැටෙන හින්දා සුළඟ කියන එක දැනෙනවා. අන්න බලන්න. එතකොට අපිට හොඳට තේරෙනවා මේ චක්කුද්්වාරයට අරමුණු වෙන්නේ නැහැ කායද්්වාරයට අරමුණු වෙනවා කියලා. නේද? එතන රූපාරම්මණය කියන්නේ වර්ණය විතරයි. එතකොට අපිට මේ හැඩයක් පේනවා කියන්නේ මොකක්ද දන්නේ අපි කියන හැඩ පේනවා කියලා. නේද? හැඩ තලයක් පේනවා. අපිට කොහොමද හැඩ තලයක් පේන්නේ? යම් තියෙන වස්තුවක හැඩයක් පේන්නේ වර්ණවල වෙනසින්මද නැද්ද? හොඳට බලන්න කල්පනා කරලා හැඩයක් කියලා එකක් පේන්නේ වර්ණවල වෙනසින්මයි නේද? පැහිලා තියෙන ආලෝකයට අඳුර වෙලා තියෙන ඒවා නැත්නම් ඒ හැඩය අනුව එතන තියෙන වර්ණය අපිට මේ පැත්තට තියෙනවා නම් එක විදිහකට මූණට තියෙනවා නම් තව විදිහකට මේ මූණට තියෙන රූප වර්ණයම පැත්තට කරොත් වෙනත් විදිහකට එතකොට මේවා එකතු වෙලා අපිට හැඩයක් වගේ දෙයක් පේනවා හරිද එතකොට සැබෑවටම හැඩයක් ඒ ඒ රූප කලාපන වල හැඩයක් තියෙනවා ඒ හැඩේ ඒ හැඩේ අපි අඳුරගන්නේ නැතුව රූපයට හැඩයක් නැතුව නෙවෙයි. ඒ රූපයට නෙවෙයි මම කියන්නේ ද්‍රව්‍යයට හැඩයක් තියෙනවා. ද්‍රව්‍ය කියලා අපි ගත්ත දෙයට හැඩයක් තියෙනවා. එතකොට දැන් ගෝලයක් කියලා හිතන්නකෝ. ගෝලයේ ඉස්සරහා හරිය, මැද හරිය, යට හරිය මේවා ඔක්කොම පේන්නේ ඒ වර්ණවල එකම වර්ණය තියෙන ද්‍රව්‍යයේ අපිට බලන්න එකම වර්ණයේ තියෙන ද්‍රව්‍යයේ හරි අපිට මේ හැඩ කියන්නේ වර්ණ වර්ණවල පෙනීම වෙනස්වට තියෙන්නේ. ඒකෙන් තමයි අපි මේක දැනගන්නේ. බලන්න මේ වැඩේ කරන හැටි දිමාන තලයක, ඒ කියන්නේ මේ දිගපල්ල විතරක් තියෙන තලයක ගෝලයක් අඳිනවද නැද්ද චිත්‍ර ශිල්පියා? ඒක දැක්කහම අපි රවුම සහ ගෝලය අඳුනගන්න පුළුවන් දෙයිද අපිට? එයා ඒ චිත්‍ර ශිල්පියා පාවිච්චි කරේ මොනවද විතරයිද? වර්ණ විතරයි පාවිච්චි කරේ. සුදු පාට දෙයක වර්ණ විතරක් පාවිච්චි කරලා අපිට ත්‍රිමාන දෙයක් ගන්න පෙන්වන්නේ එහෙනම් අපිට මේ ගෝලය කියන එක සාමාන්‍ය ජීවිතේ පේන්නේ වර්ණ ආශ්‍රය කරගෙනමයි. හරි. එතකොට මේ කෙනෙකුට හිතෙයි මෙවුවව නෑ නිවන් දකින්න කියලා. හරිද? මේවාත් නිවන් දකින්න හේතු වෙන්නේ ඇයි? මේ අපි මහා ලොකුවට නේද? ගන්න දේවල් නේද? මේවා වර්ණයක් පමණයි වර්ණයක් පමණයි. එතකොට මේකට තමයි අපේ මේ රැවටීම සිද්ධ වෙලා තියෙන්නේ. එක එක ඇහැට පේන ඇහි උපදින සැබෑවටම නැති වර්ණ ටිකක් විතරයි ඇහෙන් අපිට අනුම කරලා දෙන්නේ කඩාගෙන වැටීම් බෙදී බෙදී බෙදී යෑමක් සිද්ධ වෙනවා. හරි අපිට පේන්නලා තියෙන මේ ඝන ඝනවට ඝණයට පේන ඝන වශයෙන් දැනෙන වස්තු නේද? බෙදෙනවා. එතකොට අපි අල්ලා බැලුවොත් දරුවා දරුවාගේ වර්ණයත් වර්ණය පේනවා අපිට නේද? අල්ලා බැලුවොත් සමහර වෙලාවට ওই ප්‍රශ්නේ ගැටලුවක් වෙනවානේ. සමහර නේද මේ අර ඉටි වලින් වගේ හදපු රූප අල්ලාම බලන්න වෙනවා මේ ඇත්තද නැත්තද කියලා නේද? ඉතින් කොහොම හරි ප්‍රශ්නයක් නැහැ රූපාරම්මණය කියන්නේ ඔය ටික. දැන් අපි බලමු රූපාරම්මණය මේ මේ රූපාරම්මණය ගත්තොත් මේක තව ඉගෙන ගන්න ඕන දෙයක් අපිට තව තියෙනවා. ඒ තමයි මම අහනවා මෙයාගෙන් මේක කොච්චර අපිට අනිත්‍ය ස්වභාවය පසක් වෙන දෙයක්ද කියලා මේ ටික ඉගෙන ගත්තාම මේ බලන්න. අතීත රූප හෝ අනාගත රූප ඇහැට ගෝචරද? මනසට විතරයි නේද? අතීත රූප හෝ අනාගත රූප. එහෙනම් ඇහෙන් අපිට අරමුණු වෙන දේ වර්තමාන පච්චුප්පන්න වශයෙන් තියෙන රූපාරම්මන විතරයි. ඒ කියන්නේ මොනවා හරි හේතුවක් උඩ ඒ වෙලාවේ ඒ වෙලාවේ ඒ මොහොතේ හැදෙන දේ ඇරෙන්න ඒකත් එක්ක අපේ ජීවිතයක් නැහැ. අතීතයට ගිය ගමන් ආය ඇහෙන් දැකීම අනාගතයේ තියෙන අනාගතයේ එන්න තියෙන දේ ගැන ඇහෙන් දැකීම නෑ එහෙනම් ඇහෙන් කරන කෘත්‍ය කොයි වෙලාවට විතරද මේ මොහොතට විතරයි ඇහෙන් වෙන වැඩේ මේ මොහොතට විතරයි විනාශද නැද්ද එහෙනම් වැඩේ නේද විනාශයි නේද හොඳට බැලුවොත් එහෙම අනාගත අතීත අනාගත දෙක ඇහත් එක්ක සම්බන්ධයක් නැත ඇහැ කියන ඉන්ද්‍රිය එහෙනම් වර්තමානයේට විතරයි. ඒකට ඒකද කියන එක පච්චුප්පන්න ආරම්මණයක් විතරයි කියලා. රූපාරම්මණය එතකොට මොකක්ද? වර්තමාන හේවත් ප්‍රත්‍යুৎপন্ন රූපාරම්මණයක් මිසක් අතීත හෝ අනාගත රූපාරමුණු චක්කුද්්වාරයට කවදාකවත් හම්බෙන්නේ නැහැ. චක්කුද්්වාරයට හම්බෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ පච්චුප්පන්නයක් කියන එකත් නැත්නම් මේ මේ වර්තමානයේ පේන දේ ආකාර තුනකට බෙදෙනවා. හරිද? මේ වචනත් එක්ක තමයි චුට්ටක් ඉතින් අපි මේ හැප්පෙන්නේ ඒ කියන්නේ භාෂාව අපි ධර්මයේ තියෙන භාෂාවත් එක්කයි හැප්පෙන්නේ නැත්නම් ඕවා තේරුම් ගන්න බොහොම ලේසි. ඉතින් වචන පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ. මම ඒක කිව්වා අපි ධර්මයේ කියන්නේ තවත් එක් භාෂාවක් කියලා පටන් ගන්නකොටම කිව්වා. මේ පච්චුප්පන්නේ කොටස් තුනකට බෙදෙනවා. ඒ තමයි කන පච්චුප්පන්නේ, සන්තති පච්චුප්පන්නේ සහ අද්දා පච්චුප්පන්නේ කියලා තුනකට බෙදෙනවා. කන සප්පච්චුප්පන්නේ, සන්තති පච්චුප්පන්නේ, අද්දා පච්චුප්පන්නේ කියලා කොටස් තුනකට බෙදෙනවා. එතකොට බලන්න අපි දන්නවා රූපයේ ආයශය චිත්තක්ෂණ 17යි. චිත්තක්ෂණයක් කියලා කියන්නේ උත්පාද තితి භංග. හරි. එතකොට උත්පාද තితి භංග කියලා කියන චිත්තක්ෂණ 17ක් ඇතුළත මෙන්න මේ රූපය ඇති වෙලා නිරුද්ධ වීමට ගතවන කාලය. එතකොට මෙන්න මේ කාලය ඇතුළත ඒ රූපයට ඒ එන ඒ ක්ෂණයට කියනවා ඒ කියන්නේ චිත්තක්ෂණ 17ට කියනවා කන පච්චුප්පන්නේ කියලා. හරිද? ඒ ක්ෂණය කියන එකයි. එතකොට රූප පරමාර්ථයාගේ ආයුෂය චිත්තක්ෂණ 17යි. පළවෙනි චිත්තක්ෂණයේ උත්පාදයක් සමග රූප පරමාර්ථයේ උත්පාදනය වෙලා ඊට පස්සේ ඇති වෙන චිත්තක්ෂණ 16ත් ඉතිරිය ඇති වෙන ඒකත් එක්ක ඇති වෙන 17 17 වෙනි එකේදී චිත්තක්ෂ මේ මේ 17 වෙනි චිත්තක්ෂණයේදී මේ රූප ඇති වෙච්ච රූපේ භංග වෙලා යනවා. නිරුද්ධ වෙලා යනවා. එතකොට 18 වෙනි චිත්තක්ෂණය වෙනකොට ඒ රූපය අතීත රූපයක්. හරි? 18 වෙනි චිත්තක්ෂණය වෙනකොට ඒ රූපය අතීත රූපයක් වෙනවා. එහෙනම් මෙන්න මේ චිත්තක්ෂණ 14 කියලා කන පච්චුප්පන්නය කියලා. ඊළඟට රූපයක් ඇහෙන් දැක්කහම ඒ ඇය දැක්ක රූපය ඒ අරමුණක් ඒ අරමුණ අරගෙන චක්කුද්්වාරයේ චිත්ත විතියක් පහළ වෙනවා චිත්ත විතියක් කියන එක දැනට චිත්ත විතියක් කියන එක මතක තියාගන්න අපේ ඊළඟ සංග්‍රහය තමයි චිත්ත විති සංග්‍රහය. එතකොට අපි බොහෝම ප්‍රවේශමෙන් කතා කරමු. මේක මේ හරියට ග්‍රහණය කරගත්තොත් අර හරීම රසවත් පරිච්ඡේදයක් තමයි චිත්ත විති සංග්‍රහය. ඉතින් ඒකින්ද ඒක ගැන දැන් උනන්දුව තියන අය අර ඔක්කොම තියෙන ඔක්කොම කටපාඩමේ නැති වුණත් කමන්නේ මේක මම කියනවා මේක මේ ලුහු බඳින්න කියලා. මේ වැඩසටහන ලුහු බඳින්න බය නැතුව අහගෙන හරි ඉන්න. හරිද? පෑ මෙතන දෙමළ පන්තිය වුණත් අහගෙන හිටියොත් දෙසරයක් තුන් සැරයක් අහගෙන ඉන්නකොට පොඩි පොඩි දේවල් ටික තේරෙනවා. ඒකෙන්ද අහගෙන හරි ඉන්න රසයක් තියෙන බව දැනෙයි. ඒ රසයක් තියෙන බව දැනුණාම නිකන් තමන්ගේ ගැන දැනුණාම නිකන් 아무තු සැහැල්ලුවක් වගේ තේරෙයි. ඒකින්ද මේ මම හැමදාම කියන්නේ අහගෙන හරි ඉන්න කියලා. දැන් චිත්තක්ෂණයක් පහළ වෙනවා. චිත්ත විතියක් පහළ වෙලා ඊට පස්සේ ඒ කියන්නේ ඇහැට රූපයක් දැක්කම චිත්ත විතියක් පහළ වෙනවා. ඒ චිත්ත විතියක් පහළලා ඒකට පස්සේ ඒ අරමුණම අරගෙන පිළිවෙලෙන් මනෝද්වාරික චිත්ත විති තුනක් ඇති වෙනවා. හරි? මේ මනෝද්වාරික චිත්ත විති තුනක් ඇති වීමෙන් පස්සේ තමයි මේ රූපාරම්මණය හඳුනාගන්නේ අපි. මේ අහවල් දේ අහවල් දෙක එක මනසින් වෙන්නේ. හරිද? ඇහෙන් ඇහෙන් වෙන්නේ චක්කුද්්වාරයෙන් වෙන්නේ එක චිත්ත විතයක් පහළ වෙනවා. ඒ අරමුණ ගැනීම විතරයි. අපි ඉස්සෙල්ලා කලින් මේක කිව්වනේ. අරමුණ ගැනීම තමයි සිතේ වැඩේ. එතකොට ඊට පස්සේ මනෝද්වාරික චිත්ත විති තුනක් පහළ වෙනවා. මේ එතකොට දැන් චිත්ත විති හතරයි. චක්කු චක්කුද්්වාරික චිත්ත චක්කුද්්වාරික චිත්ත විතියක් සහ මනෝද්්වාරික චිත්ත විති තුනක් අන්න ඒ හතරට කියනවා සන්තති පච්චුප්පන්නය කියලා. හරිද? එතකොට ඉස්සෙල්ලා අපි කිව්වා කන පච්චුප්පන්නය කියලා කියන්නේ අර 17ක් වෙන චිත්තක්ෂණ 17ට චිත්ත විතියක් පහළ වුණාට පස්සේ චක්කුද්්වාරික ඊට පස්සේ මනෝද්්වාරික චිත්ත විති තුනක් පහළ වෙනවා. අන්න ඒ හතරට හතර එකතු වුණාම කියනවා සම්තති පච්චුප්පන්නේ කියලා. එතකොට ඒ වගේම තමයි ඊළඟට තවත් එක කාරණේ අද්දාපච්චුප්පන්නේ කියලා කියන්නේ යම් සත්වයක පිළිබඳ වුණ එක් භවයකට යටත් වෙලා ප්‍රතිසන්දි චිත්තක්ෂණයේ ඉඳලා එම භවයේ අවසානය දක්වා තුතිසිත දක්වා පවත්වන කාලය තුල අපි දන්නවා ඒ සම්පූර්ණ කාලය ගත්තහම ඒක අර භවාංග සිතත් එක්කයි මේ මේ නම් මෙතෙන්ට හැදෙන්නේ. අන්නේ සම්පූර්ණ කාලය යම් කිසි සත්වයේගේ ප්‍රතිසන්දියේ ඉඳලා ඒ භවයේ අවසානයේ ඇති වෙන චුතිසිද්ධ දක්වා පවත්වන කාලයට කියනවා අද්දා පච්චුප්පන්නේ කියලා. හරි? එතකොට බලන්න ඔය පච්චුප්පන්නේ කියලා කියන්නේ පටිච්චසමුපාදව සිද්ධ වෙන නැත්නම් හේතු අනුව හටගන්න කාලයක්. අපි මතකද පටිච්චසම්පාදය ගැන කතා කරනකොට මේ මොහොතත් පටිච්චසම්පන්න ස්වභාවයක් තියෙනවා නේද? ඒ වගේම සාමාන්‍ය ඕනෑම කාලයක් ගත්තහමත් ඒකත් ඒ කාලය තුල සිද්ධ වෙන හැම සිද්ධියක්මත් සිද්ධ වෙන්නේ පටිච්චසම්පන්නව. තවත් ලක්ෂණ වශයෙන් ගත්තහම මුළු භවයක්මත් පටිච්චසම්පන්නයි. ඔය අද්දාපච්චුප්පන්නේ කියන කාලය ගත්තහම දැන් ඒක ලොකු වෙනසක් ඇති වෙන කාලයක්. ඒකත් පටිච්චසම්පන්නවම ඇති වෙන දැන් බල්ලෙක් ගත්තාම එයාට එක්තරා සීමාවක සීමාවන් තියෙනවා නේද? එයාට හිතන්න පුළුවන් සීමාවන් තියෙනවා. එතකොට ඒ සීමාවෙන් ඔබට එයාගේ සිතුවිලි පහළ වෙන්නේ නැහැ. නේද? එයා කියන්නේ එයාට ධර්මය අවබෝධ කරගන්න බෑ. අපේ ළමයි මොන්ඩිසෝරි ගිහිල්ලා කරන වැඩ කරන්න බෑ. දැන් පදපරම කියලා මිනිස්සෙක් ගත්තාම එයාට මේ ලෝකේ ඉපදුනාට ධ්‍යාන බලයකට හෝ මාර්ගසිතක් පහළ වෙන්නේ නැහැ. උත්තරී මනස ධර්ම පහළ වෙන්නේ නැහැ. එයාට උත්තරී මනස ධර්ම පහළ වෙන්න නම් මොකද කරන්න ඕන? එයා මේ භවයේ බොහෝ පින් කරගෙන බොහෝ කුසල් සිත් ඇති කරගෙන ඊළඟ භවය ත්‍රි හේතුක උත්පත්තිය බවට පත් කරනවා. එතකොට ඊට පස්සේ අන්න ත්‍රි හේතුක උත්පත්තියට හේතු වෙන භවාංග සිත් පරම්පරාවක් තමයි තියෙන. එතකොට මේ මුළු ජීවිතේම දැන් බලු ජීවිතය කියන බලු ජීවිතය කියන කාලෙම එකම විදිහේ එකම සිත් නෙවෙයි. ඒ භවංග චලනය වෙලා නොයෙකුත් ආකාරයෙන් නමුත් එක සීමාවකට හැර වර්ධනය වෙන්නේ නැහැ. නේද? එතකොට බලු ජීවිතෙන් අයින් වෙලා මනුස්ස ජීවිතේට එන්න ඕනේ. ඒ ඒක පරිසම්පන්නයි. ඉතින් අන්නේ මුළු කාලයම ගත්තාම කියනවා ප්‍රතිසන්දිතේ ඉඳන් ප්‍රතිසිත දක්වා තියෙන කාලයම ගත්තාම කියන එකට අද්දා පච්චුප්පන්නේ කියලා. එතකොට මේකෙන් චක්කු විඥානය උපදීමට උපකාරී වන ප්‍රත්‍යুৎপন্ন අරමුණ කියලා කිව්වහම ඒක කන ප්‍රත්‍යুৎপන්නය කියන රූපාරම්මණයේ ආයශය වූ චිත්තක්ෂණ 15 පවත්නා කාලයේ වූ අරමුණක්ම තමයි. හරිද? තේරෙනවද? ඇයි එහෙම කියන්නේ? ඇයි ඒ අර රූපය අර වර්ණය පවතින්නේ කොච්චර කාලයක්ද? චිත්තක්ෂර 17ක් අතර ඉකලා නැහැ. එතකොට කන පච්චුප්පන්නේ කියලා කිව්වහම ඒ චක්කු විඥානය නැත්නම් පච්චුප්පන්න වර්ණ අරමුණ කියලා කිව්වහම ඒ අරමුණ අපි ගන්න චක්කු විඥානය උපදින්නට උපකාරී වෙන පච්චුප්පන්න අරමුණයි කියලා කිව්වහම ඒක අර කන පච්චුප්පන්නය කියලා කියපු රූපාරම්මණයේ ආයුෂය වෙන චිත්තක්ෂණ 17 පවත්නා කාලයේ වූ අරමුණට තමයි ඒ රූපාරම්මණය කියන්නේ. හොඳයි. එතකොට රූපාරම්මණය කියන්නේ අපි දන්නවා වර්ණ රූපය ගත්තොත් ඒක රඳා පවතිනවා මොනවා මතද? කර්ම, චිත්ත, ඍතු, ආහාර කියන හේතු හතරෙන් තමයි එහෙමනම් මේ රූපාරම්මණය උපද්දවන්නේ. රූපාරම්මණය උපද්දවන්නේ ඇයි රූපය උපද්දවන්නේ මොනවෙන්ද? කර්ම, චිත්ත, ඍතු, ආහාර වලින්. ඒකත් අපි මතකේ තියාගත්තාම හරි. එහෙනම් රූපාරම්මණය ගැන ওই කරුණු ටික දැනගත්තා නේද? දැන් අපිට අමුතු සිතුවිල්ලක් තියෙන්න ඕනේ. හ්ම්. රූපේ කිව්වම මෙහෙම එකක් නේද කියලා වෙනදට වැඩිය ජීවිතයේ දැක්ම පොඩි වෙනසක් තියෙන්න ඕනේ. මට මේ පේන්නේ වර්ණ විතරයි කියලා. නේද? මං අහවල් පුද්ගලයා පේනවාය කියලා කරා පුද්ගලයා කියලා මට පෙන්ලා තියෙන්නේ මොනවද? වර්ණ විතරයි. ඇහැට ගෝචර වෙලා තියෙන වර්ණ විතරයි. පුද්ගලයා පේනවා කියලා මම කියනවා අහවල් පුද්ගලයා මම දැක්කා අහවල් ගහ මම දැක්කා අහවල් සතා මම දැක්කා කියලා අපි ගන්නවා මේකේ තේරුම රූපේ නෑ කියන එකද රූපය ඇත එහෙම නැත්නම් ඉතින් කර්ම චිත්ත ඍතු ආහාර වලින් උපද්දවන දෙයක් නෑනේ රූපයක් උපදී නමුත් ඒ රූපයට අදාළ වර්ණ තමයි ආරම්මණයක් විදිහට මගේ ඇසේ උපදින්නේ ඒ වර්ණ නේද ඊළඟට ඒක ඉතාමත්ම ප්‍රකට කාරණාවක් තියෙනවා චිත්තක්ෂණ 17ක් ඇතුළත තමයි මේ ආරම්මණය සිද්ධ වෙන්නේ. ඒක අපි තව ඉස්සරහට තේරුම් ගමු. චිත්ත විද්‍යාවේදී මේක අපිට හොඳට පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. ඊළඟට අපි යමු සද්ධාරම්මණය කියන එකට. මේකත් අපිට කතා කරන්න දේවල් තියෙනවා. මේවා ටිකක් වැඩිපුර කතා කරාට කමන්නේ මොකද මේවා හොඳට ගෝචර කවදාකවත් මේ අභිධර්මය ඉගෙන ගත්තේ නැති මූල් කොටසක් දන්නේ නැති කෙනෙකුට උනත් මේවා ඒ රසයක් තියෙනවා. තේරුම් ගන්න හිතෙන ගතියක් තියෙනවා. පොඩි පොඩි මේ සංකල්ප වෙනසක් සිද්ධ වෙන්න පුළුවන් ජීවිතය ගැන අවබෝධයක්. හරි. හොඳයි. සෝත ප්‍රසාදය හා ගැටුනහම සෝත ප්‍රසාදය හා ගැටුනහම සෝත විඥානයක් උපදිනවා කියලා අපි දන්නවා. එතකොට ඒ සෝත ප්‍රසාදය හා ගැටිලා සෝත විඥානයක් උපදින්න උපකාරී වෙන්නේ මොනවද? රූප පරමාර්ථයක්මයි. රූප පරමාර්ථයක්මයි. බලමු අපි දැන් මේක ගැන කතා කරනකොට අද විද්‍යාවේදී කියන ධ්වනි තරංග කියලා අපි අහලා තිනවා නේද? ඒ ධ්වනි තරංග කියන ඒවා රික්තකයක් අහු වුණොත් එතනින් එහාට යන්නේ නැති බවත් අපි දන්නවා. එහෙනම් අභිධර්මයේ තියෙන කාරණාවයි මේකයි දෙක සංසන්දනය වෙනවද කියලා බලා ගන්නත් පුළුවන් අපිට දැන් මේක ඉගෙන ගන්නකොට. හරි? එතකොට අපිට තේරෙන්න ඕනේ ධ්වනි තරංග කියන ඒවා අවුරුදු 2500කට විතර කාලයකට ඉස්සරදී එහෙම හොයාගෙන තිබුණාද? නෑ හොයාගෙන තිබුණේ නෑ එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල මේක ඔප්පු වෙලා තිබ්බද කියලා අපි බලමු නේද ඒ විදිහටම තිබ්බද කියලා බලමු මොකද සද්දාරම්මණය ගැන ගන්නකොට කොහොමද මේ shabdය අරමුණු වෙන්නේ කියලා shabdය හටගන්නේ කොහොමද කියලා තියෙනවද කියලා බලමු මේ තියෙන විග්‍රහයත් එක්ක දැන් මේ කියන්නේ මොකක්ද රූප පරමාර්ථයක් මයි හේතු වෙන්නේ රූප පරමාර්ථයේ සෝතප්පසාදයට එක්ක ගැටෙනවා කියලා කියන්නේ හරිද අන්නේ ගැටෙන වෙලාවේ මොකද්ද උපදින්නේ සෝත විඥානයක් උපදිනවා. අන්න ඒ ඒකට කියනවා සද්දාරම්මණය කියලා කියන්නේ ඒකයි. ශබ්ද අරමුණ. හරිද? ශබ්දයක් විදිහට අරමුණු කරනවා අපේ සෝත විඥානේ හට ගන්නවා. එතන එතන එතකොට විඥානේ හට ගැනීමම අපි අතන ආරම්මන අපි සඳහන් කරා මතකද ద్వාරවලදී නේද? ඒ අරමුණ ඇතිවීමමයි මේ ద్వාරේ හට ගැනීම කියලා එහෙමනම් ඒ වගේ මෙතන අරමුණ ඇති වෙන්නේ විඥානයක් උපදින්නේ කනත් නැත්නම් සෝතප්‍රසාදයත් රූපයන්ගේ ගැටීමත් එක්කින්ද තමයි මේ සෝත විඥානය හටගන්නේ ඒකට ඒකටම තමයි කියන්නේ ශබ්ද ආරම්මණය කියලා. එතකොට ඔන්න බලන්න දැන් ශබ්දයේ උපදින හැටි ගැන සඳහන් වෙන ආකාරය රූප කලාපයන් ඕනෝන්හා ගැටීම වන කලෙහි රූප කලාපයන් ඕනෝන්හා ගැටීම වන කලෙහි හරිද? එතකොට ඒ ගැටුණු රූප කලාපයන්හි වෙන්වීම වෙන කල්හි. ඒ කියන්නේ වදිනවා වෙන් වෙනවා. වදිනවා වෙන් වෙනවා. එන්න ඒ දෙකේදී වායෝ ධාතුවේ චලනය වීම කරන කොටගෙන. අන්න ශබ්දය උපදින හැටි සඳහන් කරලා තියෙනවා. රූප කලාපයන්ගේ ගැටීම් ඇති වෙනවා. ඒ කියන්නේ රූප කලාපයන්ගේ ගැටීම් ඇති වෙනකොට සහ ගැටුණු රූප කලාපයන්ගේ වෙන්වීම සිද්ධ වෙන වෙලාවේ වායෝ ධාතුන්ගේ ඒ කියන්නේ වායෝ ධාතුවේ චලනය වීම කරනකොටගෙන උපදවන ලද රූප පරමාර්ථය එහෙම ඒ චලනය වීම කරගෙන උපදවන ලද රූප පරමාර්ථය සෝතප්‍රසාදය හා ගැටීමෙන් සෝත විඥානය උපදවනු ලැබේ. හරි. තව ටිකක් කොහොම ඉස්සරහට යන්. ඒ කියන්නේ මේ වායෝ ධාතුවේ චලනයේ හේතුවෙන් උපදවන රූප කලාපයන්ගෙන් ඒවා සෝතප්‍රසාදය හා ගැටීමේ සෝත විඥානය උපදිනවා කියලා කියනවා. මේ සියුම් ආකාරයෙන් රූප කලාපයන්ගේ ගැටීම වන කල්හි එයින් උපදවන ශබ්ද රූපය දුර්වලයි. ඒ කියන්නේ මේ මේ මේ රූප කලාපයන්ගේ ගැටීම ඊටාම සියුම් වෙනකොට ඒවා දුර්වලයි. දුර්වලයි. ඉතින් ඒකත් අපිට තේරෙන දැන් නිකන් බලමු මේ. ඊටාම සියුම් වෙනකොට ඒක දුර්වලයි. මේක හයියෙන් ගැටෙනකොට නේද? ප්‍රබලයි. ඒක ඒක අපි කොහොමද දන්නේ එකක්. එතකොට වේගවත්ව ගැටෙන කල්හි එතකොට ඒ ඒ දුර්වල දුර්වල වෙනවා. නමුත් වේගවත්ව ගැටෙන කල්හි ඇසෙනවා. ඇසෙන්නේ වේ කියලා කියන්නේ ඒකයි. නොයේක ආකාරයෙන් වූ රූප කලාපයන් ඔවුනොන් හා ගැටීම නොයේක ලෙසින් සිද්ධ වෙනවා. ඒක නොයේක ලෙසින් සිද්ධ වෙනකොට ඒ ඒ ආකාරය අනුව ශබ්දයේද වෙනස් වෙනවා. ඒ රූප කලාපයන්ගේ ගැටීම නොයේකුත් ආකාරයෙන් සිද්ධ වෙනකොට ඒ ඒ ආකාරය අනුව ශබ්දය වෙනස් වෙනවා. අන්න ඔන්න දැන් අපි ධර්මයේ තියෙන එහෙම කාරණාව වායෝ ධාතුව නැති කල්හි යම් විදිහකින් වායෝ ධාතුව නැත්තම් වායෝ ධාතුව නැති කල්හි මෙම ශබ්දය නොපැතිරෙන්නාහ පැතිරෙන්නේ නැත නේද එහෙනම් දැන් හරි නේද එහෙනම් රික්තකයක් තිබ්බොත් ශබ්දයක් නැහැ කියන එක එතකොට දැන් මේ ඊළඟට බලමු අපි තව චුට්ටක් එහාට වායෝ ධාතුව නැති කල්හි මේ ශබ්දය පැතිරෙන්නේ නැත ශබ්දය පැතිරෙන්නේ යයි කී කල්හි රූප කලාප ඝට්ටණයෙන් ඇතිවන ශබ්ද රූපය වායු වේගයෙන් ඈතට යන්නේ යයි වරදවා නොසිතී යුතුය කියලා සඳහන් කරලා තියෙනවා කාරණාවේ. ඒ කියන්නේ වායුව යන වේගයෙන් ශබ්දය යන්නේ නැහැ කියන එකයි මේ කියන්නේ. හරිද? අපි හිතනවා නම් වායු වේගයෙන් මේක ඇදලා යනවා කියලා. එහෙම නෙවෙයි කියලායි මේ කියන්නේ. මේ කියන්නේ මොකක්ද? ඒ ඒ තැන්වල ගැටෙන ශබ්දයන් ඒ ඒ තැන්වල ගැටෙන රූප වෙන වෙන දේවල් බලමු. රූප කලාප ඝට්ටණයෙන් ඇතිවෙන රූප දැන් ශබ්දය රූපයේද දැන් චිත්තක්ෂණ ඕනම රූපයක් ගත්තොත් එහෙම ඒකේ ආයුෂය චිත්තක්ෂණ 17යි. එහෙනම් ශබ්දයක් මොකද වෙන්න ඕන? චිත්තක්ෂණ 17න් ඉවර වෙන්න ඕනේ. නේද? එහෙනම් කොහොමද මේක ඈතට එන්නේ? ඈතට එන්නේ එහා පැත්තේ තියෙන එකක් ඈතින් ඇහෙන සද්දයක් මෙහාට එනවා. චිත්තක්ෂණයකින් ඉවර වෙනවා නම් කොහොමද වෙන්නේ? අන්න බලන්න මෙතනදී කාරණේ තේරුම් ගන්න පුළුවන්. රූප කලාපයක් ඝට්ටණයෙන් ඇති වෙන වායු චලනය හේතු කොටගෙන ඒක ඉදිරියේ තියෙන රූප කලාපයන්ගේද ඝට්ටණය සිද්ධ වෙනවා. දැන් මෙතන සිද්ධ වෙන රූප කලාපයන්ගේ ශබ්දය මෙතන ඝට්ටනේ හේතුවකින් උපදින ඒ වායුවල වායුවක ඇති වෙන චලනයක් මේ ශබ්දය කියලා උපදින්නේ. එතකොට මොකද වෙන්නේ? ඒක චිත්තක්ෂණ 17කින් ඉවරයි. නමුත් හැබැයි ඊට එහා තියෙන ඒවා ආය චලනය වීමක් සිදු වෙන අරක හේතු කොටගෙන. හරිද? එතකොට ඒකෙන් හටගත්ත වායු චලනය නිසා ඉදිරියෙන් ඇති රූප කලාපයන්ගේද ගැටීම සිද්ධ වෙනවා. මේ ක්‍රමයෙන් ඒ කියන්නේ දැන් මෙතන මෙතන ගැටීමක් සිද්ධ වුණා නම් මේ ගැටීම චිත්තක්ෂණ 17කින් පැහැදිලිවම ඉවරයි. හැබැයි මේ ගැටීම නිසා ඇතිවෙච්ච වායෝ ධාතුවේ චලනය හේතුවෙන් ඊට එහා තියෙන රූප කලාපයන්ගේද ගැටීම් සිද්ධ වෙනවා. ඒක චිත්තක්ෂණ 17කින් ඉවරයි. හරිද? ඊළඟ එකෙත් මේක සිද්ධ වෙනවා. ඔහොම ඔහොම වෙලා අන්තිමට මොකද කරන්නේ? නේද? සෝත ප්‍රසාදය දක්වා එනවා. එහෙනම් මේ කියන්නේ ධ්වනි තරංගයේද නැද්ද? නේද? මේ කියන්නේ එතකොට ධනි තරංගය වායෝ ධාතුවක් මැද නැති වුණොත් කොතන හරි ඇයි මේ මේ ආය කැළමෙන්නේ වායෝ ධාතුව. ඒකින්ද ආය රූප ඝට්ටණය වෙනවා. ආය රූප ඝට්ටණය හින්දා ආය වායෝ වේගයෙන් චලනය. ඒ කියන්නේ රූපය ගැටීම සහ වෙන්වීම නිසා ඇතිවෙන දේ හින්දා තමයි මේ වායෝ චලනය වෙන්නේ. ඒකින්ද මොකද වෙන්නේ? ඊළඟ රූප කොටාසය ගැටෙනවා. එතරම් වායෝ චලනය වෙනවා. ඊළඟ එතකොට වායෝ ධාතුව නැත්තම් මේක ගමනයක් නැහැ. එතකොට හැම ශබ්දයකම ආවිෂයේ චිත්තක්ෂණ 17කින් මල නේද? හැම ශබ්දයක්ම චිත්තක්ෂණ ඒ කියන්නේ ඇත්තටම අපිට ඇහෙන්නේ එතන ඇතිවෙච්ච ශබ්දය නෙවෙයි කියන එක ප්‍රකටයි. නේද? ඇතිවෙච්ච ශබ්ද ඒකනේ ළඟ ඉන්න කෙනාට හයියෙන් ඇහෙන්නත් දුර ඉන්න කෙනාට හිමින් හිමින් ඇහෙන මට තේරෙන්න ඕනේ මට දැනෙනවද එක සැරයක්වත් මට ඒ සද්දයක් ඇහුණා ඒක සැබෑම සද්ද නෙවෙයි ඒකට වැඩිය අඩු වෙච්ච සද්දයක් නේද මං කියන අතන ඉඳන් මෙතෙන්ට එද්දි සද්ද අඩු වුණා කියලා නේද එතකොට මේක වායු වේගයෙන් යන එකක් නෙවෙයි නේද වායුව වෙනම වේගකින් යන එකක් මේක වායුව නෙවෙයි මේක එන හැටි අපිට දැන් හොඳටම පැහැදිලි හරිද එතකොට ඒක තමයි අපි දැනගන්න ඕනේ දැන් අපිට තේරෙන්න ඕන අපි මේ ශබ්ද අහනවා කියලා මොකක්ද වෙන්නේ කවදද මම සැබෑ සද්දයක් අහලා තියෙන්නේ නේද ලෝකේ ජීවත් වෙන මට අර පැත්තෙන් බලන රූප කියලා පෙන්ලා තියෙන්නේ වර්ණ ටික නේද අපි අහවල් එක දැක්ක අහවල් එක දැක්ක කියලා පාට විතරක් දැකලා නිකන් ඉඳලා හරිද ශබ්ද කියලා ඇහිලා තියෙන්නේ තියෙන ඒවා නෙවෙයි නේද වෙන જાතියක් එතකොට අපිට මේ ජීවිතය පිළිබඳ තියෙන උපාදාන අහෝසි කරගන්න නේද මේ විග්‍රහයන් ඇත්තටම ඕන වෙනවද නැද්ද නේද මේකත් එක්ක මට මාව අහෝසි වුණා වගේ දැන් මොකද්ද තියෙන්නේ මම මේ කරන වැඩේ මම කියලා දැන් මේවා ගන්නෙ කොහේවද නේද හරියට මේවා විග්‍රහ කරගන්නකොට අපි බලාපොරොත්තු වෙච්ච සත්පුද්ගල සංඥාව අපේ අයින් වෙන්න ඕනේ නේද ඒක අයින් වෙන්න හේතුවක් වෙනවා එහෙනම් මොකද කියන්නේ අභිධර්ම ඉගෙන ගැනීම වටිනාකමක් තියනවද නැද්ද මහා වටිනාකමක් තියෙනවා අතිමහත් වූ වටිනාකමක් තියෙනවා හොඳයි. අපි ඊළඟ කාරණාවටත් යන් ගන්ධාරම්භණය කියන එක යම් රූප පරමාර්ථයක් දැන් අපිට තේරෙන්න ඕන ගාන ප්‍රසාදය හා ස්පර්ශ වීමෙන් මොකක් හරි රූප පරමාර්ථයක් ස්පර්ශ වෙන්න ඕනේ ගාන ප්‍රසාදයත් එක්ක අන්න ඒ ගාන විඥාණය ඉපදීමට ගෝචර වෙනවා නම් යම් එතකොට දැන් බලන්න මේ කියන්නේ ගාන ප්‍රසාදය එකක් ගාන විඥාණය එකක් ගාන විඥානයත් එක්ක එකතු වෙලා නෑ මේ ගාන ප්‍රසාදයට ගාන විඥානයේ ඇති වෙන්න යම්කිසි රූප පරමාර්ථයක් ගෝචර වෙනවා නම් හේතු වෙනවා නම් අන්න ඒකට කියනවා ගන්ධාරම්මණය කියලා. ගන්ධාරම්මණය කියලා කලින් ඒවත් එහෙමමයි. හරි ඒ විදිහටම මේකේ අර්ථ දැක්වෙනවා. ඇහැට රූපයක් ඇහි චක්කු විඥානය උපදින්න චක්කු ප්‍රසාදයට ගෝචර වෙන යම් රූප පරමාර්ථයක් තියනවාද අන්න ඒකට කියනවා රූපාරම්මණය කියලා හරි එතකොට සෝතයටත් එහෙමයි සෝත ප්‍රසාදයට යම් කිසි රූප පරමාර්ථයක් උදව් උපකාර කරනවද හේතු වෙනවද සෝත විඥානය උපද්දවන්න ඒ කැලේට කියනවා සෝතාරම්මණය කියලා හරි එහෙනම් දැන් ගන්ධාරම්මණය කියලා කිව්වා. එතකොට දැන් මේක වෙන එකක් බලමු. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත රූප එකතු වුනහම එහි ඇති යම්කිසි ගන්ධයක්. ඒ සමගම පහළ භූත රූප එකතු වුණාට පස්සේ එහි ඇති යම්කිසි ගන්ධයක්. ඒ සමගම දැන් මොකද යම් දැන් සතර මහා භූතයන් එකතු වුණාට පස්සේ ඒ ඒ ඒ ඒ එකතු වෙන සතර මහා භූතයන්ගේ තුල තියෙන යම්කිසි ගන්ධයක් ඒ සමගම ඒත් එක්කම හැදෙනවා. ඒ ගන්ධය හැදෙනවා. එතකොට ඒ ගන්ධය මොකද්ද? ඒ ඒ මහා භූත රූපයන් නිසා හටගත් උපාදා රූපයක්. අපි ඒකට කියන උපාදා රූපයක් කියලා අර හතරේ මිශ්‍ර වීම පිළිබඳ හටගත්තා. රූප කලාපන් රාශියක් එක්වීමේදී ඒ ඒ රූප කලාපයන්හි ඒ ඒ ගන්ධය එකතු වීමෙන් ගන්ධ මිශ්‍රණයක් ඇති වෙනවා. ඒක අපි කලින් කතා කරා. මතකද? එතකොට ගාහන ප්‍රසාදයට අර චක්කු ප්‍රසාදයට වගේම ගාහන ප්‍රසාදයට එන්නේ මේ ගන්ධ මිශ්‍රණයයි. ඒ ගන්ධ මිශ්‍රණය හමු වෙන්නේ ගාහන ප්‍රසාදයට හමු වෙන්නේ මෙන්න මේ ගන්ධ මිශ්‍රණයක් මිසක් ඒ ඒ රූප කලාපයන්ගේ වෙන් වෙන් වූ ගන්ධය නෙවෙයි. හරිද? ඒතර උපාදා රූපයක් ගන්ධය කියලා කියන්නේ අපේ ගාහන ප්‍රසාදයට එක්ක ගැටෙන ගාහනා රම්මණය කියලා කියන්නේ අර ගන්ධවල මිශ්‍රණයක් කියලා අපි දැනගන්න ඕනේ. එතකොට ඒ ඒ රූප කලාපයන්ගේ ගන්ධය අපේ නහයට කවදාකවත් ප්‍රකට වෙටෙන්නේ නැහැ. ඒතර බලවත් වූ ගන්ධ රූප ඇති කලාපවලට අයත් ගන්ධයෝම ප්‍රකට වෙනවා. දැන් යම් දෙයක් ගත්තාම ඒ ගන්ධ මිශ්‍රණයේදී <clears throat> අපි දැන දැන් රසයේදීත් ඔක අපිට කතා කරන්න පුළුවන්. ගන්ධ මිශ්‍රණයේදී අපිට බලවත්ව දැනෙන්නේ දැන් සමහර තැන්වල ඊටාම හොඳ සුවඳ තියෙනවා. සුවඳත් එක්කම මොන හරි තව ගඳ ප්‍රකට නම් අපි මොකද කියන්නේ ගඳ වහන්න දැන් ඔය සෙන්ට් පාවිච්චි කරනවා කියන්නේ මොකද කරන්නේ නේද ඒ එතන මිශ්‍රණයට නේද ඒ වෙන සුවඳ තියෙන මිශ්‍රණයක් නේද දුර්ගන්ධ නැති මිශ්‍රණයක් දාලා එතකොට ප්‍රකටක තමයි ප්‍රකටක තමයි දැනෙන්නේ එතකොට මේකෙත් බලන්න චිත්තක්ෂණ 17කට වැඩි ආයශයක් මේ ගන්ධයට ඒතර නාසයට සමීපයට පැමිණෙන්නට නම් ඒකට කාලයක් ගත වෙන්න ඕනේ. එතකොට අර ඉස්සෙල්ලා වගේම කර්ම චිත්ත ඍතු ආහාර කියන සතර ආකාරයෙන් හටගන්නා මේ ගන්ධ රූපය ඒ හේතුන් පවත්නාතෙක් නැවත නැවත රූප પરම්පරාවක් උපදිනවා. කර්ම චිත්ත ඍතු ආහාර අර එක තැනක ගන්ධයක් හැදෙනවාද අර කර්ම චිත්ත ඍතු ආහාර කියන අනුව නැවත නැවත නැවත නැවත ඒ ඒ ඒ රූප නැවත ඒ પરම්පරාවෙන් නැවත නැවත උපදිනවා. එතකන් ඒ ගන්ධ කියන එක පහළ වෙනවා. එතකොට වායු ධාතුවගේ ඒවත් වායුවේ උපකාරයෙන් තමයි ඒ ඒ දිශාවන්ට මේ මේ රූප પરම්පරාව රූප પરම්පරාවක් එතනක් තියෙන්නේ. ඒ රූප પરම්පරාව පැවතී යන්නේ වායෝ ධාතුවෙන්මයි. ඒ වායෝ ධාතුවේ උපකාරයෙන්මයි එතකොට මේ බලවත් ගන්ධ රූප ඇති රූප කලාපයන් නැවත අර වායෝ ධාතුවේ උපකාරයෙන් ගාන ප්‍රසාදය සමීපයේ හට ගන්නකොට ගන්ධාරම්මණය ගාන ප්‍රසාදය හා ගැටීමෙන් ගන්ධ ගන්ධාරම්මණය කියලා කිව්වේ දැන් එතෙන්ට පැමිණි ඒකත් එක්ක හේතු වෙච්ච ටික අර අරේ හැදිච්ච ගඳ නෙවෙයි ඒක ගන්ධාරම්මණය කියන්නේ මෙන්න මේ ටික මේ මේ අපේ ආසන්නේ හැදිච්ච ටික විතරයි අපිට අරමුණු වෙන්නේ අපිට අරමුණු වෙන්නේ ඒක සැබෑ ගන්ධයද ඒක තියෙන සැබෑ ගන්ධය නෙවෙයි ඒ අරමුණු වෙන ටික ගානප්‍රසාදය ගැටීමෙන් ගන්ධය දැනගන්නා ගාන විඥානසිත උපදිනවා. ඒ ගාන විඥානසිත ඉතින් අරමුණු කරන්නේ ගානප්‍රසාදයේ සමීපයේ හටගත් වර්තමාන නැත්තම් පත්‍යුප්පන්න ගන්ධාරම්මණය. ඒ කියන්නේ අපේ නහය අසලට එන එක විතරක් දැනගන්නවා කියන එකයි මේ කියන්නේ. මෙතනත් එතකොට අපිට තේරෙන්න ඕනේ සැබෑ ගන්ධයද මොකද්ද මට දැනෙන්නේ එකක් තව කෙනෙකුට දැනෙන්නේ තව එකක් තව කෙනෙකුට දැනෙන තව එකක් අපි සමාහලට කියනවා සමහර අයට ගඳ ගඳ සුවඳ අඩුවෙන් දැනෙන. එතන තියෙන එතකොට ගාන ප්‍රසාදයේ ප්‍රශ්නයක්. නේද? එතකොට මේ ලෝකේ අපි ජීවත් වෙන අපිට දැන් මේවා හරි ප්‍රකටයි. ඇත්තටම අපිට දැනෙලත් ඇති සමහර වෙලාවට කන් අගුල් වැටලා තිබිලා අගුල් ඇරෙනවා කියන්නේ අපි. ඒ වෙලාවේ මොකද වෙන්නේ? අඩුවෙන් සද්ද ඇහි තිබිලා එකපාරට වැඩියෙන් ඇහෙන්න පටන් ගන්නවා. මට ඇත්තටම හිතිලා තියෙන වෙලාවකට එහෙම වුණාම මට ඇහෙන එකනේ මං විඳින්නේ නේද? දැන් මට මෙච්චර වෙලා මං හිතාගෙන හිටිය අර අඩුවෙන් ඇහෙන එක තමයි මේ ලෝකේ තියෙන්නේ කියලා. බලනකොට අගුල ඇරිච්ච ගම අර පල්ලමක් එහෙම බලනකොට අගුල ඇරිච්ච ගම වැඩියෙන් ඇහෙන්න පහ. එහෙනම් මේ ලෝකේ දැනට තිබිලා තියෙන වැඩියෙන් ඇහෙන එකක් තමයි තිබිලා තියෙන කියලා ඒ වෙලාවට හිතෙනවා. කවුද දන්නේ ඒක හරිද කියලා? නේද? එතකොට අපි ඉන්නේ අපිට සාපේක්ෂ වූ ලෝකයක. නේද? එක එක්කෙනා එක එක්කෙනා ජීවත් වෙන එක එක්කෙනාට එන අරමුණු දැනෙන හැටියට එයාට සාපේක්ෂව ගොඩනැගිච්ච ලෝකයක ඉතින් ඒ පිළිබඳ තව තව ගවේෂණය කරමු බලමු අපි මනෝ ආරම්මන தත්ත්වයට යනකොට මොනවද දැනගන්න තියෙන්නේ කියලා මම හිතනවා අභිධර්මය බොහොම රසවත් විශේෂයක් කියලා දැනෙන්න ඇති කියලා හිතෙනවා. ඉතින් හැම දිනාටම අපි ප්‍රාර්ථනා කරනවා ගැඹුරු ධර්මය තේරුම් ගැනීමට අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වීරිය, අදිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව ලැබේවා කියලා. ඒ වගේම අද දවසේ නිවසේ සිට මේ ධර්ම ශ්‍රවණය කරන්න උදව් උපකාර කරේ මේ මැදිරියට ඇවිල්ලා අපිත් සමග කටයුතු කරපු මේ පින්වන්ත දායකයන්ගේ දායකත්වයෙන් ඒ අත්තන් උතුම් ධර්මය අවබෝධ වීම සඳහාම මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං තිරං රක්칸තු දේශනං තිරං රක්칸තු මං පරන්ති Thank you.